ගෞරවනීය මෑණිවරුන්ගේ මාතෘකාවයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ධම්මේ පදන මුල් කරගත්ත භාවනා වැඩමුළුවකට නැත්නම් වැඩ සටහනකටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඉස්සල්ලාම පිරිස ආජීවත්වමක සීලය සමාදන් කරනෝ ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ පළවෙනි පැය පදයන්කයක් සඳහා යොදවන්න නැත්නම් සාමූහික භාවනාවකට යොදවන්නයි යෙදෙන්නයි ඊට පස්සේ අපි ආසනීය මීදගෙන සුළු සුළු විරාමයකට පස්සේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙනවා ඒකෙන් අපි උදේවරුේ සතිವಾರයේ නිමාව සටහන් වෙනවා සමහර විටක ඒ ධර්ම දේශනාවෙන් පස්සේ අපිට විනාඩි ගාණක් ඉදිරියට වුණොත් අපිට පුළුවන් එක මේ ධර්ම දේශනාව සම්බන්ධව පැහැදිලි කර ගැනීම ප්‍රශ්න සඳහා ගත කරන්න කෙසේ නමුත් ඒක අපි දේවරුවේ සතිವಾರයේ වශයෙන් නම් කරනවා ඊට පස්සේ වෙලා ගන්නවා විද්‍යාත්තන්ට දානෙටත් ගීයත්තන්ට විලම්පසක් සාසක්කම් භාවනා සඳහා ඊට පස්සේ අපි නැවත දානෙන් පස්සේ විලම්පසෙන් පස්සේ 12 මාරට එකතු වෙනවා පැයක පමණ ධර්ම සාකච්ඡාවක් සඳහා ඉතින් ඒකට බොහෝ විට දන්න පුරුදු ඇත්තෝ ලිඛිතව ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඉතින් ඒක තමයි අපේ වැඩසටහනේ අවසාන අංකය. ඒ ප්‍රශ්න සාකච්ඡාවෙන් පස්සේ දෙවියන්ට ඥාතියින්ට පින් පැමිණීමෙන් අපි වැඩසටහන නිමව සටහන් කරනවා. අපි එකමාරට බලාපොරොත්තු වෙනවා නිමව සටහන් කරන්න. මේකම දක්ෂීමක් අලුතෙන් ආපු අයටම දැනුම් දීමක් කෙසේ නමුත් දැන් අපි සීල් සමාදන් කරවීමේ ආජීවට්ටම සීල සමාදන් කරවීමේ පරියන්කයකට යන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම චාරිත්‍රාක් වශයෙන් දැනගන්න කැමති අද මේ සභාවට විශේෂලාම ඇවිල්ලා පරියන්ක භාවනාවට සාමූහික භාවනාවට යන්න ඉස්සෙල්ලා මූලික උපදේශ බලාපොරොත්තු වෙන නාවක පිළිස් කොච්චර ඉන්නවද කියලා කරුණාකරලා උත්සව සංඥා කරන්න කියලා මම ඉල්ලනවා. දැන් අපි යාගේ පහසුව සඳහා ඒ කරන සාමූහික භාවනාවේදී විනාඩි සුවල්පයක් පාවිච්චි කරනවා මෙහෙවීමක් කරන්න. භාවනා මෙහෙවීමක් කරන්න. ඒ අනුව අපි නවීනත්ව ප්‍රවීණත්ව ඔක්කොම පරියන්තිකට යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මතක් කිරීමෙන් පස්සේ මම ඉල්ලා හිටනවා ආජීවත්වමක සීලය සමාදන් වීමට කැමැති සීලමු දෙනා নমස්කාරය.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 අලුත් කරගනිමු අපි භාවනා කරන්න පුළුවන් පරිස්සක් ලබාගෙන තියෙනවා. ඒ වගේම භාවනාවට නැඹුරු පිරිසක් අපි උපයාගෙන තියෙනවා. ඒකට සුදුසු පරිදි සීලේක පිළිහිටියා මේ සීල කාරණාවලින් අපට හිතේ තුන පරණ කාංකරතර කාංකරච්ච ලයින් කරගෙන හිත අලුත් කරගන්න පුළුවන්. ඒ අලුත් කරගත්ත හිතෙන් දවස රත් වෙන්නේ ඉස්සර වෙලා අපි බලාපොරොත්තු වෙන්නේ පරයන්ක භාවනාවකටයි නැත්නම් ඉඳගෙන කරන භාවනාවකටයි සාමූහික භාවනාව. නිසා සියලුම දෙනා පැයක් පමණ වෙලාවම මේ ආසනේ විඳ ගන්න ඕනේ ඉඳගෙන ඉන්නම් කියන අදහස ඇතුව හොඳට හරි පරි ගිහිලා Taman ඉන්න ආසනේ සැප පහසුව උපයා සපයා ගන්න. මේ Taman ඉන්න ආසනය නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව සබ පහසු කරන්න අපිට පිටරටින් උපදේශ ඕනේ නැහැ. ඒ නිසා ඒකෙදි සමහරව හරියට ප්‍රශ්න නගා ගන්නවා, ප්‍රශ්න ඇති කර ගන්නවා, මොකක්ද හොඳ මාසනේ කියලා. හොඳ මාසනේ කියන්නේ පහසු මාසන. ඒ නිසා හොඳට ඒ ලැබිලා තියෙන අවස්ථාව ඇති තිත්තාණයට ලැබිලා තියෙන පහසුකම් සලකලා ඒ පහසුකම් යටතේ ඇඟ ඉරියව්ව ආසනය සකස් කර ගැනීම සඳහා මම හිතන්නේ භාවනා වාර 7-8ක් අප කරන්න වෙයි. ඒ තරම්ම ඒක ස්වභාවිකකරණය කරන්න පුහුණු අවශ්‍යයි. ඒක නිසා අපි සිංහලෙන් ඒකට කියන්නේ හරි පරි ගහනවා කියලා. ඉතින් ඒ හරි පරි ගහලා හොඳට වාඩි වෙන්නේ අපේ ඉරියව වෙනස් නොකර බොහෝ වෙලා ඉඳන් බොහොම හොඳයි. ඒව නමුත් ටික වේලාවක් යනකොට කොහොමදත් මොන විදිහේ කුපුළු කොටයක් උඩ වාඩි වුණත් ඒ අපහසුතා දාරත ගති, දලදනු ගති, ගුරුසු ගති, දලදනු ගති හිතේ කයේ පහළ වෙනවා. ඒක අපි දැනගත්තත් අපි ආරම්භයේදී බුදුආන්තරම් උත්සාහ කරනවා සහැල්ලුව, සමබරව, ලිහිච්ඡ ස්වරූපයෙන් වාඩි වෙන්න. ඉතින් මේ විදිහට ඉරියව්ව සකස් කරගත්තට පස්සේ අපිට ඉරියව්වේ බුද්ධිය ලබන්න නම් නැත්නම් ඉරියව්වේ පහසුව ලබන්න නම් සමමිතික සහැල්ලු භාවය ලබන්න නම් අපිට ගාක් උදව් කරනවා මේ ඇස්තික වහගන්න. අද්ද ගැටලා තිබ්බොත් අපේ හිත බොහෝ විට බාහිරට පයින්නවා. රූප බලන්න තියෙන ආශාව නිසා නැත්නම් මේ පරිසරය ආරසා සහිතද කියලා දැනගන්න තියෙන නිසා ඒ නිසායි අපි සීලතුන් පිළිසකට මැදි වෙලා සීලෙක පිළිටගෙන ඉදියව හොඳට සමතුලිත සමබර කරගෙන ඇත්තක වහගෙන අපි බලමු උත්සාහ කරලා මේ හිත ගෙවක් දගෙන ගෙට සුළු කරගෙන ගේ ඇතුලේ වාඩි කරව ගන්න කොතෙක් දුරට අපි සමර්ථද කියලා. මගේ කයට මගේ හිත ගෙවක් දගන්න කොච්චරක් මම සමර්ථද කියන එක වයසේ සීමාවක්වත් දෘෂ්ටි පුරුෂ භාවයේවත් පැවිදි පැවිදි භාවයේවත් එකක් නෙවෙයි සාමාන්‍ය බුද්ධිය. ඒ සඳහා කළ යුතු සප්පාය කරනු අනුග්‍රහ කරන්න පුළුවන් තැනකට තමයි අපි මේ භාවනා මධ්‍යස්ථානයේ භාවනා ශාලාවක් කියලා කියන්නේ. ඒ නිසා Tamange පහසුව පිණිස හොඳට සකස් වෙලා සමබර වෙලා වාඩි වෙලා ඒ සමබර භාවයේ සෑහලුවට හිත යොදා. හිත යොදාගෙන චිත්තක්ෂණ කීයක් තත්තර කීයක් මේ කයේ සැහැල්ලුව හිතට වද්දාගෙන ඉන්න පුළුවන්ද කියන එක. ඉතින් අන්න එහෙම ඉන්නකොට හිතේ වෙනස තමයි බාහිරේ දුවදුව හිටපු හිත ඇතුළතට නැමෙන එක. ගෙවදන එක. ඊට මේ ගෙවද්ද ගන්න බැරි නම් අඩු ගන්න ගෙවද්ද ගන්නවත් බැරි නම් දැන් භාවනාවට අභව්‍ය පුද්ගලෙක් උත්සාහ කළ වැඩන්නේ. ඔය ගෙවද්ද ගන්න පුළුවන් කියලා දන්නවනම් ඉතින් භාවනාවට සුදුසක්. බහුවියයි. ඊට පස්සේ තියෙනවා මේ ගෙට ආපු හිත ගේ ඇතුලේ ඉන්දව ගන්න. පට්ටල කරගන්න. tempat කරගන්න. බොහෝකල් වාසයේ පිණිස පරිසිත සකස් කළ දෙන්නේ. ඒ නිසා හොඳම වැඩේ තමයි හිතට මේ ගේ හැම තැනම ගිහිල්ලා බලලා කොතනද තෙරපිලි තදවීම දඬු ගති, දල දඬු ගති කියන කියලා බලලා ඔක්කොම තුරුම් කිරීමට හිත ක්‍රියාවක් කරනවා. ඒසා පොතනකාරී අසම්බර භාවයක් අසමතුලිත භාවයක් දල දඬු ගතියක් අතපය දඬු වෙලා තියෙන ගතියක් තියෙනවා නම් හිත යොද යොදා සහැල්ලු කරන්න. එතකොට හිත ගේ ඇතුලේ වැඩක යෙද වෙනවා. ඊට පස්සේ හැකිතාක් අපි ඒක බුද්ධ විදින්න උත්සාහ කරනවා. ගේ හිත ගේ ඇතුලට ඇවිල්ලා ඉන්නවාද කියලා බලන්න. ඊට වඩා අමතර බාධාකුත් තියෙනවා බාහිර ශබ්ද එනකොට පිට රූප බලන කියන ආශාව නිසා නැත්නම් කයි අනවශ්‍ය නපුරු වේදනා තියෙනවා නම් ඉතින් අපි බලනවා පුළුවන් තරම් ඒ ආරම්භක විනාඩි ස්වල්පේදී ඒව අඩු අඩු කරගෙන මේ හිතට මේ කය සුවයහනාවක් නිවහනක් ආසනයක් කරලා දෙනවා. අන්නේම කරලා හුඟක් වෙලා අපි ඒ හිතයි කයයි යාලු කරගන්න ඕනේ. ඒ වෙලාවේදී මොනවද අත්දකින්නේ කියන එකට Taman දැනගන්න ඕ අනුන්ට කියන්නේ. යම් වෙලාවක කය සුවසේ තැම්පත් වෙලා පහසු ඉරියව්වක ඉන්නකොට හිත ඒ දේශයට නැඹුරු වුණොත් Taman මොනවද අත්දකින්නේ? අපි ඔක්කොම අත්දකින්නේ එකම තමයි. නමුත් අපිට වචනයට දාන්න බෑ. ඒකට වචන නැහැ. බාහිර තියෙන ඕන අත්දැකීමකට අපිට වචන තියෙනවා. කොයි වෙලාවක හරි හිත වර්තමානී කයට આવොත් ඒක කියන්න අත්දැකීම් නෑ. වචන නෑ. අත්දැකීම නම් තියෙනවා. ඒක නිසා උඟක් ඇසුරු කරන්න ඕන බලන්න කය ඇසුරු කරමින්ම හිත තියනවාද නැත්නම් මේක මායාවක්ද මේක හිතලුවක්ද ඒක ප්‍රകൃතියද ප්‍රත්‍යක්ෂක්ද කියන්නේ. ප්‍රත්‍යක්ෂයට බර වෙන්න වෙන්න වෙන්න වචන ගොළු වෙනවා. ප්‍රත්‍යක්ෂයට බර වෙන්න වෙන්න වෙන්න අත්දැකීම් සංවේදනය කරගන්න බැරි වෙනවා. හිතලුවක් වෙන්න වෙන්න කියන දේවල් වැඩි වෙනවා. ඒස අපි උත්සාහ කරන්න පුළුවන් තරම් අත්දැකීමට බර කරලා මම දැන් මෙතන ඉන්නවා කියන එක සාතික කරවගන්න. වැඩි වෙලාවක් ඉන්නවනම් වැඩි සුදුසුකම් තියෙනවා. වැඩි බහුවයයි භාවනාව. ඉතින් අන්න එහෙම ඉන්න වෙලාවල් වල පිටින් මෙන්න මෙහෙම යෝජනාවක් ගෙනාවොත් ගැත්ත දෝ නැත්ත දෝ කියලා බලන්න. ඒ කියන්නේ යම් වෙලාවක මේ කය ඇසුරු කරනවා නම් මේ හිත දිවේල ඒකෙන් සංඥාවන් නිකුත් වෙනවා මැරිලා නැති බවට. පණ තියෙන බවට. ජීවත් වෙන බවට. ඒ ජීවත් වෙන බාහිර කියන්න කැමැති කට්ටිය මැරලා මැරලා කියන එක වෙනවට වැඩි. ඒ නිසා කැමැති විදියට මතක තියාගන්න මෙන්න මේ ජීවත් වෙන බාහිර සංඥාවත් එක්කද හිතගත කරගන්න. දෙක තමයි මට නිින්ද ගිහිල්ලා නැහැ කියලා අවදිපත් කියලා කියන්නේ. ඒකටත් මොකද්ද සංඥාවක් නිකුත් වෙනවා මැරිලා නැහැ නිින්ද ගිහිල්ලා නැහැ. ඒ වගේම සංඥාවක් තියෙනවා මම අසත්‍යමත් නැහැ. මම එළඹිලා වාසය කරන්නේ සතියෙන් වාසය කරන්නේ අසීහියෙන් නෙවෙයි වාසය කරන්න කියලා. මෙන්න මේ තුන තමයි අපිට sannivedanaye සඳහා කිත්තු කරගන්න වෙන්නේ. එනිසා මේ පැය උත්සාහ කරන්නේ මැරෙල නැති බවත් එක්ක ජීවත් වෙන්නයි ජීවත් වෙන බවත් එක්ක හිත පවත් ගන්නයි. ඒ වගේම නිින්ද ගිහිල්ලා නැති බව දැනගෙන එහි සතුටින් හිත පවත් ගන්නයි. හිත අසීයෙන් මුර්චාවෙන් නිවේ ගත කරන්න කියලා දැනගෙන ඒ පිළිබඳ ඒ සිහිය පිළිබඳව සතුටින් හිත ගත කරන්නයි. එනිසා මේ කරුණු තුනේම සතුටක් තියෙනවා. නමුත් බොහොම කලාතුරකින් තමයි අපි බුද්ධ විදින්නේ. මේ සතුට ඇතිව නැති බවට තියෙන සතුට, සිඳ ගිහිල්ලා නැති බවට තියෙන සතුට, අසීයෙන් නැති බවට තියෙන සතුට කදාකත් වරකම් කරන්න බෑ කාට. ඒකාන්තයෙන්ම Tamanට ජීවිත බුද්ධියට හම්බ වෙච්ච එකක්. මේක අමතක කිරීම නිසායි සංසාරේ නන්නස්තර වුනේ. මේක අමතක කරපු නිසායි කරන තාක් ජඩකම් කළේ. කෙලෙස් හිතට වද්දාගත්තේ. ඒසම මේ සතුට පුංචි වුණාට බුදුම තෙදවත් සතුටක්. අන්නේ මේ හිත ඇතුලේ මම මැරෙලා නැති බවට, නිින්ද ගිල්ලා නැති බවට, ක්ලාන්ත වෙලා නැති බවට හිත පවත්නකොට ඒ බවට සමහර විටක ඉතේ යම් යම් ක්‍රියාකාරකම් පණ තියෙන බවට ක්‍රියාකාරකම් වගේ අනු වෙන සතෙක් පණ තියවල නැද්ද කියලා අපි බලාගෙන ඉඳලා ඉඳ කිල්ල නැද්ද කියලා අපි බලාගෙන ඉඳලානේ තීන්දු කරන්නේ. ඒ මනුෂ්‍ය මේ කරන වැඩේ අසීයෙන්ද කරන්නේ සීයෙන්ද කරන්නේ කියන එක බලාගෙන ඉඳලානේ තීන්දු කරන්නේ. අන්න ඒ වගේ දැන් Taman දිහාම Taman බලනවා. මගේ හිතේ ඒකාන්තම අද්දුවට මට්ටමට වැළ ජීවත් වෙන බව විතරයි දන්නේ. මැරෙන්නේ නැති බව හොඳටම දන්නවා. අශීයෙන් නැති බව දන්නවා. මොකද්ද මේක දැනගන්න තියෙන අත්‍යන්ත ලක්ෂණය? මොකන්ද නයිසර්ගික ලක්ෂණය? මොකද්ද අත්පැහැර නොහැර කියන ලක්ෂණය කියලා බැලුවොත් සර්වඥාන්සේ අපිට පුංචි ඉගියක් දෙනවා. මේ හුස්ම පොද තමයි ජීවත් වෙන බවට එකම ලකුණ. ජීවිතත් එක්කම පටන් ගන්න මේ හුස්ම ජීවිත අවසානයේ නැති වෙනවා. ඒ නිසා මේ හුස්මත් එක්ක ගත කරන හැම මොහොතකම ජීවත් වෙන බවට ලකුණක් තියෙනවා. අපි ඒකට අවදි නැතිකම තමයි අපි මේකෙක් කල සංසාරේ කළ වැරද්ද. ඒකට එළඹ සිටි සිහිය නොයදපු එක තමයි කරපු වැරද්ද. ඒ නිසා මේ හුස්ම ගන්න එක කම්පන චංචල ගතිය ජීවිතේ පරම උත්තරම දෙයක් විදිහට සලකලා එයට හිත යොදලා ගත කරන්න නම් මුළු ලෝකෙම අමතක කරන්න. අතීත ලෝක අනාගත ලෝක අමතක කරන්න. අතන මෙතන අමතක කරන්න ඕනේ. අරය මෙයා අමතක කරන්න ඕනේ. ඒක තමයි හිත ගෙවැදිලා, ඊයතුලේ පట్టල වෙලා මේකේ මේ ජීවිතේ භාවිත වෙන අත්‍යන්ත ලක්ෂණය මේ හුස්ම ක්‍රියාකාරීත්වය ප්‍රාණය ප්‍රාණයාමය කියලා හින්දු භාෂාව උගන්වන දේ අදාළ. ඉතින් මේක සමහරු උදර චලන වශයෙන් දක්වනවා. තව සමහරු නාසිකාග්‍රේ ආශ්‍රද ප්‍රසවාස ඇතුළේ පිටින් වශයෙන් දකිනවා. ඒ කොයි එක දැක්කත් දැන් අපි භාවනාවේ සතියේ ඊවරක් ඉදිරියේ. ජීවත් වෙන බාට ඉඳ ගිලන බාට සතිය පිටවන්න මුළු කයම නෙවෙයි මුළු කයේ වැඩියෙන්ම ක්‍රියාත්මක තැන ප්‍රකට තැන ප්‍රසිද්ධ තැන තෝරාගෙන තියෙනවා. ඉතින් මෙතන හිත පවත්නවා කියන එක මුළු කයේ හිත පවත්න දෙද්දී ටිකක් අමාරුයි. ඒ වැඩි සතියක් අවශ්‍යයි. හැබැයි මුළු කයේ හිත පවත්නට වැඩිය මගේ එක තැනක හිත පැවැත්වීම ඒකාග්‍ර භාවයට සමාධියට පක්ෂග්‍රාහී. ඒ නිසා අපි ඉස්සෙල්ලා කයේ හිත පවත්ලා එතන හුරු කරගෙන මේ වගේ හැපෙන තැන නාස්කාග්‍රේ හරි උදරේ හරි හිතපත්තාගෙන මේ විදියට ශක්ති ප්‍රමාණින් මේ පැය ගත කරන්නයි මේ භාවනා කරනවා කියලා කියන්නේ. ඉතින් මෙහෙම කරනකොට බාහිර ශබ්ද නිසා එකවරම හිත එකලස කඩලා යන්න පුළුවන්. වේදනාව නිසා හිතවිලි නිසා. පොත් පරීක්ෂා කරුවොත් ඒ විව දිගට පවතින සදාකාලික දේවල් නෙවෙයි. ඇවිල්ලා කරදර කරලා යනවා. ඒවට වෛර කරන්නත් එපා. ඒ විතරක් නෙවෙයි ගියාට පස්සේ නැවතත් හිත ආයෙත් ආධුනිකයෙකුසේ කයට ගෙනල්ලා කය යාලු කරගෙන මුරුදු වෙලා මෙලෙක් වෙලා ආද වෙලා ඊට පස්සේ අර පුරුදු පරිදි උෂ්ම ක්‍රියාකාරීත්වයට වායෝ ධාතු ක්‍රියාකාරීත්වයට හිතියෝ දණ්ඩ අපි නැවත නැවතත් ඉවසිල්ලෙන් කටයුතු කරනවා නම් අපිට ඒක පරියන්කයක් ඇතුළතදීම නැවත නැවත මේ ආධුනික මනස අධ්‍යක් ගන්න පුළුවන් හිතක් චලවිච්ච හිතක් ඒක අරමුණකට ටිකෙන් ටික යොමු කරගන්න නැති අත්දකින්න පුළුවන්. ඉතින් අපි මේ ඉතිරි කාලය ගත කරන්න දන්නේ මේකටයි. ඒක නිසා අපි කයේ සම්පූර්ණ සහයෝගය ලබා ගන්න හොඳට හරි පරි ගැහිලා පරිසරයේ සම්පූර්ණ වාසිය ලබා ගැනීම පිණිස අපි ඇත්තක වහගෙන සද්ද ඇහුණත් ඒවා මට නෙවෙයිනවා කතා කරන්න කියලා හිතවිලි ආවත් යවම හිතන දේවල් නෙවෙයි හිතෙන දේවල් නේ කියලා. කය යම් යම් වේදනා තිබුණත් මාරාන්තික නෙවෙයිනේ දරා ගන්න පුළුවන් නේ කියලා. අපි බලමු පුළුවන් තරම් මේ හඳුන්වා දෙන ලද මේ වායෝ ධාතු ක්‍රියාකාරීත්වයට හිත ධානගත කරන්න. ඉතින් මේක තමයි මම ඇත්ත වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. මෙහෙවීමක් කරනවා වශයෙන් ඒ නිසා අපි මෙතනින්ම නිශ්ශබ්ද වෙන්න බලාපොරොත්තු වෙනවා. අපි ශිරු දෙනාම සාමූහිකවත් පෞද්ගලිකවත් ප්‍රයත්නයක් කරමු. මේ විදිහට සතිය පිහිටුවාගෙන හිතාක් දුරේක අඛණ්ඩව පාත්තගෙන යන්න ඒ සඳහා ශිරු දිනාටම හැකියාව ලැබේවා කියන වචනෙන් මගේ නිහඬභාවය මම ප්‍රකාශ කරනවා සාදු සාදු සාදු